එහෙම ආපුවාම හංගන්න දෙයක්වත් නැහැ. බය නැතුව කියන්න ඕනේ නෑ මටත් ලෙඩ තියෙනවා. අපි ලෙඩ නොවීම සඳහා පිළියම් කරන බව වෙනම කතාවක්. ලෙඩ එන්න පුළුවන්. අන්න ඒ ටික කමටහනක් මාර්ගයෙන් සුද්ධ කරලා දෙන්න හරි අමාරු. ඒ මොකද හැම කෙනාම හිතනවා මෙච්චර මහන්සිලා භාවනා කරන මගේ හැම පරියන්කේම හරියන්න ඕන. හැම සක්මනම හරියන්න ඕන. කුරුල්ලෝ කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ වෙලාවේ. රිලව් ඒ වෙලාවේ සිල් ගන්න ඕනේ. බල්ලන්ගේ කටවල් වලට මොහොර බඳින්න ඕනේ. කූඩැල්ලෝ සේරම උපවාස කරන්න ඕනේ. ඇයි මේ මම භාවනා කරන හිඳයි. පිස්සු කතා කරනද බුඩි ආඳුන්නේ. අපි භාවනා කරලා රිලව් කෑ ගහනවා. ඉතින් උන්ගේ ගෙදර පව කචල් එකක් තියෙනවා නැති මොන කරන්නේ වයිෆ්ට ගහනවා ඌ. අපි වගේ බීලා නෙවෙයි ඒ. ගත්තාම අය මොකොත් නෑ ඇද්දලා අරපුවාම කකයින හොණ්ඩ කඩලා ගත්තාම කට වතුර යන්න කනවා. පැටිය ගත්තාම එතනම මරනවා. උන්ට කීයක අපි මේ පන්දිල් පද රකපන් කියලා අපි මේ පොඩි ආමරෝගයක් ඇවිල්ලා වෙනවා භාවනා කරන්න ඒ නිසා රිලව් ම් කෑ ගන්න දෙමෙපා මේ සද්ද කරන්න එපයි කියලා මම බලනවා ඇත්තට කියලා ආන්න අර කොල්ලා කියලා බල්ලෙක් ඉන්නවා අපි ගාව. ඒ හැමදාම පින්ඩපාත එනකොට අපිත් එක්ක එනවා. උදේ පාන්දර මගේ කුටියට ඇවිල්ලා පැන්සල් තියෙන සේරම කාලා දානවා. අත්මේස් තියෙනවනම් ඔය වැඩ කරන්න ගෙනාපුවා තියෙන ඔක්කොම කනවා. මේ ටිෂු পেපර් තියෙනවනම් පෙන්වන්න කඩදාසි කියලාත් නමක් දාලා තියෙනවා උට. කඩදාසි කියලාත් කියන. ඉතින් උට කොච්චර කිව්වත් මේ පොඩි ආමරු 69ක් විතර ඇවිල්ලා කෑ ගහන්න එපයි කියලා අහන්නේ පොඩි ආමරු. පිස්සු කතා කරනවා. තව ඒ බැල්ලියකුත් ඉන්නවා. ඒ දෙන්න අතර පොඩි සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ බැල්ලි ගොරවනකොට මෙයත් ගොරවනවා. අපි කිව්වොත් එimhe අපි සද්ද නිස්සද්ද වින අපි භාවනා කරන බල්ලෝ කෑ ගහන්න එපා. අහන්නේ පිස්සු. පුරියම වෙනවාද ඔය කුරුල්ලන්ට කිව්වොත් එහෙම කෑ ගහන්න එපා ඒක පව් සිද්ධ වෙනවා. මේ කට්ටියක් භාවනා කරනවා. ඒ නිසා කෑ ගහන්න එපයි කියලා. උන් කුරුළු භාෂාවෙන් අපිට බයි. ඕ. ඒ නිසා අපි කොච්චර භාවනා කරත් පොඩි ආනට කුරුල්ලෝ කෑ ගහනවා. කොච්චර ගාන කරනවා රිලව් ඒ කට්ටියගේ පවුලේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ වගේම බල්ලෝ ඉතින් මොනෝ කරන්නේ බස් යනවා එනවා අපි ඉතින් බස් තියන් පයින් යනවනේ එيشා අපි භාවනා කරනවායි කියලා මේ ලෝකයා භාවනා කරවන්න යන්න එපා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ Tamange මට්ටමින් අනුන් ගැන හිතන්න එපා අපිට තියෙන්නේ අපි ළඟ තියෙන ආශය අනුසය විදිහට මම තව පොඩි කාරණාවක් කියන්නම්. දැන් අද තුන් තුන් නමක් ලියලා තිබුණා. මගේ හිත පිට ගියයි කියලා දැනගත්තේ මගේ කකුලේ දැනීම මට නැතුව ගියා. කකුල පොළවේ වදිනවා දැනෙන්නේ නැතුව ගියා. ඒක පළවෙනි දවසේ ඉඳලා ලියන්න පටන් ගත්තා. මගේ හිත පිට ගියයි කියලා මම දැනගත්තේ අර කකුල බිම තියෙන එක දැනෙන්නේ නැතුව ගියයි කියලා. යම් වෙලාවක අපි හිතමු කකුල බිම තියෙන එක දැනුණා නම් සද්ද ඇහෙන එක නැති වෙලා යනවා. කොන්දේ අමාරු නැති වෙලා යනවා. හිතවිලි එන එක නැති වෙලා යනවා. වේදන නැති වෙලා යනවා. ඒතුරු කුරුල්ලෝ කෑ ගැහුවට අපිට ගාණක් නැහැ. මොකද හේතුව අපේ හිත හොඳට পায় තියෙන එකේ හිටලා. එතෙන් වාඩි වෙලා හොඳට ආස්වාද ප්‍රසාරයේ හිත හිටියානම් කුරුල්ලෝ ලවුඩ් ස්පීකර් දාලා කෑ ගැහුවත් මම හෙන්නේ ඕම් බලන්න වැඩි. අපි මේ කරදර ගන්නේ සකුරුළු කෑ ගන්නව ඔක්කොටම ඇහෙන්නේ නැහැ නේ ඔක්කොටම කරදරයක් නැහැ නේ එක්කෙනෙක් දෙන්නේ කේකෙන් කරදර ගන්නවා හිතට මොකද ඒගොල්ලෝ අර ගినాපු කර්ම ශක්තියක් අනුව ඒගොල්ලන්ට ආනාපාන ඉක්මවලා ගිහිල්ලා කුරුළු සද්දෙන් කරදර එනවා එහෙම නැත්නම් සක්මණ ඉක්මවලා ගිහිල්ලා කුරුළු සද්දෙන් දුක් ගන්නවා හොඳට භාවනා කරපෙන්න දැනගන්නවා මේ දුක් ගන්නේ මමයි සද්ද කරේ දාගන්නේ මමයි සද්ද ඔඩොක්කුවේ දාගන්නේ කියලා. වේදනාවලුත් එහෙමයි හිතවිලිත් එහෙමයි. ඉතින් අපි වයි විස කපලා භාවනා කියලා දෙන්න ඕනේ. කොයි සද්ද තියෙන තැනකට ගියත් අපි භාවනා කරන්න දැනගන්න ඕනේ කියලා. ඉතින් මොගලන් මහරතන් වහන්සේ කිමිකලා නදී තීරේ භාවනා කරනකොට භාවනා කරලා ඇවිල්ලා පිටිවෙන්ට ඇවිල්ලා කියනවා මම භාවනා කරන ඉඳදී මට ගඟේ නාන ඇත්තුන්ගේ කුංචනාදය වුණයි කියලා. ඒකට හාමුදුරුවෝ කතාවනේ ඉතින් භාවනා කරන සද්ද ඇහෙන්න බෑනේ. මම කියන්නේ මොගලන් මහතානස් කියන්නේ මම ධ්‍යාන භාවනා කරුවා කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා චෝදනා කරන එක්කෝ මෙයා රහත් නැතුව මේ රහත් කතාවක් කියනවා. එහෙම නැත්නම් ධ්‍යාන ලබන්න නැතුව ධ්‍යාන ලබනවා කියන. එහෙනම් කොහොමද භාවනා කරනකොට කිමිකලා නදියේ කුංචනාද කරන ඇත්තුගේ සද්දයයි අපි දන්නවනේ සද්දයක් ඇහුනොත් අපේ භාවනා කැඩෙනවයි කියලා ධ්‍යාන කැඩෙනවයි කියලා. නමුත් මේ ධ්‍යාන පිළිබඳ අන්තිම උග්‍ර වශීතාවයක් තිබුණොත් මෙන්නාංශේ නම තමයි මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ චෝදනාවක් තියෙනවා. මේ අනික් කට්ටිය භාවනා කරනකොට ඇතෙක් කෑ ගැහුවොත් සද්දේ නැගලා ධ්‍යාන කැඩෙනවා. කොහොමද උනේ? නෑ මට දෙකම උණයි කියලා කියනවා. එක චිත්තක්ෂණයක හිත සද්දේ අහනවා ඊගා චිත්තක්ෂණේ ආපු ගමන් ආයේ පූර්ව කෘත්‍ය කරන්නේ නැතුව මොකුත් නැතුව කිලින්ම ධානයකට යන්න පුළුවන්. ඒ තමයි භාවිත කරපු මනස කැහැටි. හිත පිට යන්නේ නැතුව නෙවෙයි. යනකොටම ධානයේ නොවිනවත් තමයි. හැබැයි ඊ ගාව චිත්තක්ෂණය ආපු ගමන් හරියට ඇරපු දොරෙන් කෙලින්ම ගේ ඇතුළට ගියා වගේ ආය පරිකර්ම කරන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවා ධාන භාවනාවක් කරනවා නම් ධානකින් පිට වෙලා ආපෝ ධානයට ඇතුල් වෙනකොට උදට පිරියම් කරන්න ඕනේ. හොඳට පරිකර්ම කරන්න ඕනේ. නැත්තම් මොග්ගලන් මහරහතන්සට එහෙම අවශ්‍ය නැහැ. ඒ තරම් භාවිතා කරලා කරලා කරලා හිත ධානයේ තියෙනවා නම් තියෙන බව දන්නවා නැත්තම් නැති බව දන්නවා කැමති නම් ආපු ගමම කෙලින්ම අර අරමුණට යන්න පුළුවන් ওই පොඩි ළමයි දූවනල එක පාට අම්මගේ ඔඩොක්කට පයින්නේ. උන්ට ගාණක් නැහැ අම්මට රිදෙයිද නැද්ද මොකුත් නැහැ. අම්මත් බයත් නැහැ. මොකද අම්මගේ ඔඩොක්ක පොඩි එකට අයිතියි. ඌ දුවගෙන ආවිලා ගෙලිම පයින්. පිට ළමෙක් ඉන්නේ නැහැ නේ එයාට එයාට සැකයි. එයාට නිකන් කෝල ගතියක් තියෙන. දම තමන්ගේ අම්මට. ආන්නේ වගේ භාවනා කරනකොට අපිට සද්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට ඒකෙන් දුක් ගන්න නැතුව ඒව කරදර කරගන්න නැතුව භවනා කරන මට්ටමට යනකම් අපි මේ සද්ද මැද, වේදනා මැද, හිතවිලි මැද භාවනා කරන්න ඕනේ. අපි හිතමු නිකන් අපි හිතමු නිකන් ගිහි උපමාවක් අරගෙන අපි වාහනයක් එලවන්න පුරුදු වෙනවයි කියලා. ඊ වාහනේ එලවන්න පුරුදු කරන්නේ අපි පාළු පාරකට ගිහිලා තමයි. වැඩි සෙනග නැති තැනකට ගිහිල්ලා මේක තමයි ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක කියලා ඉතින් ගියර් කඩ කඩ දාලා රිවර්ස් එක මෙහෙමයි හරවන්නේ මෙහෙමයි කියලා පුරුදු කරලා එයා ඊට පස්සේ මම ඉගෙන ගත්තොත් මට පුළුවන්නේ කාර් එලවන්න වාහන නැති පාරක විතරයි වාහන තියෙන පාරවල මට කාර් එලවන්න බෑ කිව්වොත් එimhe කවදාකවත් එයාට ජොබ් එක ගන්න හම්බෙන්නේ නැහැ මොකද පුහුණු කරන කාලේ අපි විවේක ස්ථානට ගිහිල්ලා පුරුදු කරාට අපි කොළඹට නගරයකට කිට්ටුනොත් එහෙම කොච්චර වාහනේ හිට මෙට පදිනවද කියලා බලන්න. ඒ තියෙද්දි අපිට තියෙන්නේ හප්ප ගන්න නැතුව යන එක විතරනේ. හප්ප ගත්තොත් පොලිසිය කතා කරන්නේ. එහෙට යනවා වාහන මෙහෙට යනවා වාහන කබරේ උපයින්ව පාරයිනේ. හරක් පනිනවා ත්‍රී වීලර් යනවා. කකුල් දෙක ඇති හිතුව කකුල් දෙක මැදිමුත් යනවා ත්‍රී වීලර් එක. ඕම් බලන්න කරන වැඩේ. ගියාට පස්සේ තමයි දන්නේ යකෝ ආ ත්‍රී වීලර් එක ගිහිල්ලා හිතා ගන්න බෑ. ඉතින් අපිට කියන්න පුළුවන් නෑ මේ මිනිහා මගේ ඇඟේ ඇප්පුණා කතා නෑ. <clears throat> පොලිසියට යන්න වුණොත් දෙන්නටම දඩ ගහනවා අනතුරක් වලක්වා නොගැනීමේ වරදට. අර මනුස්සයල මගේ හැප්පුණත් මම ගිහලා එයාගේ හැප්පුණත් දෙන්නටම දඩ. බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ අපි වාහන කොච්චර අශික්ෂිතව හැතිරුණත් ඒව චාරයක් නැතුව හැදෙන තමන් තමන්ගේ වාහනේ පරිස්සම් කරගන්න. අපිට දොස් කියන්න බෑ කෙනෙක් ඇවිල්ලා හැප්පුණයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට ලෝකය හැමදාම අයිත් එක්ක ගැටෙනවා.